එහෙනම් අද අපි සාකච්ඡාව මෙපමණකින් නිමා කරමු. ප්‍රශ්න හැමෝම මම හිතන්නේ කතා කළා. ඉතින් අද දවසෙත් සාකච්ඡාවේදී හුඟක් ප්‍රයෝජනවත් වෙන දහම් කරුණු හැමෝම මතු කළා. ඉතින් සම්බන්ධ වුණු අපේ දහම් සේවනයේ ස්වාමීන් වහන්සේත් මම හිතන්නේ ටික වෙලාවක් සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ උන්වහන්සේට සිග්නල් වල ගැටලුවක් නිසා YouTube එකෙන් නැවත සම්බන්ධ වෙනවා කියලා මට පණිවිඩයකුත් දාලා තියෙනවා. ඒතේ උන්වහන්සේ ඇතුළු සහ සම්බන්ධ වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අටත් ඒ වගේම විහිදායක පින්වතුන්ටත් හැම දිනාටම අපි අද දවසේ මේ ධර්ම කාරණා මතු කරමින් රශ්‍රවණය කරමින් විවිධ ගැටලු මතු කරමින් සාකච්ඡා කරමින් අද දවසේ අපි ජනිත කරගත්තා මේ සියලු කුසල් ඔබ අප හැම දෙනාටම ප්‍රඥාව අවදි කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කිරීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. හැම දෙනාටම දරුවස්. අප සියලු දෙනාගේ හිත සූ පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා දානමය කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු අවසරයි